කෝභන්තමභිඤ්ඤාය මධ්‍යමන්තාන ලිප්පති කම්බ්‍රෝචිමා පුරිසෝති කෝධතිබ්බනි මච්චදාති පින්වත්නි තිස්ස මිත්‍ර චිත්තේය සූත්‍රයට අයිති ගාථා තුනක් විස්තර කර දෙමින් අද ධර්ම දේශනාව පැවැත්වීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තිස්ස මෙත්තේය සූත්‍රය කියන්නේ මොකද්ද කියලා මූලික හඳුන්වීමක් කර දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ ඒ සවැත් නුවර අසලම හිටියා මාවරේ කියලා බ්‍රාහ්මණයෙක්. තමන්ගේ પરම්පරාවෙන් පැවතෙන ත්‍රිවේද ඉගෙන ගත්තා. දැන් භාවරේ හොඳ තරුණ බ්‍රාහ්මණයෙක්. මහා ධන සම්පත්තියකුත් තියෙනවා. పూర్ව කුසල බලයෙන් හෝ මේ භාවනීය බ්‍රාහ්මණයාට හිතුණා මේ සම්පත් අපට ගෙන යගන්නත් බෑ ලෙඩට දුකටපත් වෙනවා මරණයටපත් වෙනවා ඒ නිසා මේක හොඳයි විමුක්තිය සොයන්න ඕන කියලා මෙහෙම කල්පනා කරලා සියලු සම්පත් අතහැර දමන ඒ සවැත් නුවරෙන් උතුරු ප්‍රදේශයට ගියා ඒ උතුරු ප්‍රදේශයේ අශ්ශක මූලක කියලා රජවරු දෙන්නෙක් ඉන්නවා මේ රාජ්‍ය දෙක අතරෙහි ගංගාවක් ගලා බසින මේ ගංගා අසබඩ අසපුවක් හදාගත්තා දැන් වර්තමාන තියෙන මේ අසපු සංකල්පය වගේ නෙමෙයි. ලී දඬු හිටෝලා අතු සෙවිලි කළා මේක පැලක් වගේ එකක්. දැන් මේකේ සෞද්ධම් පුරනවා මේ භාවරේ බ්‍රාහ්මණ. ඒ අසල තියෙනවා ගම. මේ ගමට පින්දපාත ගිහිල්ලා දාන හොයාගෙන තමයි මේ අසපුවේ වාසය කරන්නේ. ඒ ගමේ උදවිය බොහොම ගෞරවයෙන් දානමාන ආදිය දෙනවා. පින්ඩපාතේ පූජා කරනම නොයෙක් බුද පරිස්කාර ආදියත් පූජා කරනවා. මේ භාමරී බ්‍රාහ්මණයාට පිරිකර රාශියක් එකතු වුණා. දැන් කල්පනා කළා දානයක් දෙන්න ඕනේ. ගමේ මිනිස්සුත් එක්ක සාකච්ඡා කළා තමන්ට හම්බ වුණු පුද පරිස්කාරات අරගෙන ගිහිල්ලා මහ දානයක් දුන්නා. දාන දීලා හිටන් ආපහු මේ අසපුවට පැමුණා. අසපුවට ආවහම මහන්සියට ටිකක් හාන්සි වෙලා හිටියා. මෙහෙම ඉන්නකොට තවත් බ්‍රාහ්මණෙක් ආවා මේ අසතුට. දත්වල මැලියන් බැඳුන, හිසකෙස් සවුල් වැවුන, කිලුටු ඒවා අඳගත්ත බ්‍රාහ්මණ. ඉතින් මේ ආගන්තුක බ්‍රාහ්මණයාට ආගන්තුක සත්කාර කරන ඉවර වුණාම ඒ බ්‍රාහ්මණයා කියනවා මට මසුරම් 500ක් ඕනේ. දැන් මේ භාවරේ බ්‍රාහ්මණයාට මසුරම් නැහැ. තිබෙච්ච ඒවා සේරම දානයකට දුන්නා. ඒ බ්‍රාහ්මණයා කිව්වා මට දැන් මසුරම් 500ක් තියා එක මසුරමක්වත් නැහැ. තිංගර ආගන්තුක බ්‍රාහ්මණයා මසුරන් දුන්නේ නැති නිසා මට මසුරන් නොදුන් තගේ හිත සක්කඩකට පැලේවා කියලා හිතන් ශාප කරන යන්න. ඊට පස්සේ මේ භාවරී බ්‍රාහ්මණයාට ලොකු ගැටලුවක් ඇති මේ ආගන්තුක බ්‍රාහ්මණයා ශාප කළාම ඒ ගැන හිතෙනවා. දැන් ධානවලට සමවදින්නත් තමයි. කනස්සෙල්ලෙන් වගේ ඉන්නේ. මෙහෙම ඉන්නකොට ඒ විශාල වෘක්ෂයක වාසය කරන దేవතාවෙක් ඇහුව භාවරේ බ්‍රාහ්මණයාගෙන් මොකද ඔහම ඉන්නේ? ඒ ගමන దేవතාවට මේ විස්තරේ කිව්වා. దేవතාව කිව්වා ඒ බ්‍රාහ්මණයා කුහකයි ගුණවත් කෙනෙක් නෙමෙයි. ඒකට බය වෙන්න තේපා. ඔහු දන්නේ නැහැ හිස මොකද්ද? හිසේ පැලීම මොකද්ද කියලා. කුහක බ්‍රාහ්මණයෙක් කියලා කියනවා. ඉතින් මේ භාමරේ බ්‍රාහ්මණයා දෙවියගෙන් අහනවා කවුද එහෙනම් මේ හිසත් කෙසේ පැලීම කියන එකක් දන්න තැනට අන්න ශ්‍රාවස්ති කියලා නගරයක් තියෙනම ඒ නගරේ ජේතවනාරාමය කියලා විහාරයක් තියෙනම අන්න ඒකේ වාසය කරනවා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නම් දන්නා මේ හිස මොකක්ද? එසේ පැලීම මොකක්ද කියලා. මේ බ්‍රාහ්මණයා ඈත අතීතයේ ඉඳලා මහා පින්දහම් කරගෙන ආපු එක්කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියනකොටම හිතට මහ ලොකු සතුටක් ඇති වෙනවා. දැන් එයාගේ ගෝලයෝ 16 දෙනෙකුත් ඇතිලා. මේ ගෝල පිරිසට කතා කළා අපි යමු බුදුරජාණන් වහන්සේ දකින්න. මමත් බුදුන් මමත් බුදුන් කියලා බොහෝ දෙනා කියනවා අපේ ශාස්ත්‍රවල තියෙනවා බුදු කෙනෙකුගේ ලක්ෂණ. අපේ දෙහෙන් බලමු මොකද්ද මේක කියලා. තා ටිකක් දෙහෙන් බලමු මොකද්ද කියලා. මේම කතා කරගත්තා. දැන් ඔක්කොම මේ ගෝල පිටසකත් එක්ක පිටත් වුණා. පිටත් වෙලා යන ගමන් මේ භාවරේ බ්‍රාහ්මණයා හිතනවා මමත් බුදුන් මමත් බුදුන් කියලා බොහෝ දෙනා කියනවා අපිට ගිහිල්ලා බලා ගන්න පුළුවන් අපේ ශාස්ත්‍රවල තියෙන හැටියට අංග ලක්ෂණ වලින් ඇත්තම බුදු කෙනෙක්ද කියලා. ඊළඟට ආයි කල්පනා කරනවා මේ භාවරේ බ්‍රාහ්මණයා බුදු කෙනෙක් නම් අනුන්ගේ හිත දැනගන්නට ඕන. මම දැන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. වචනයෙන් නෙමෙයි හිතින් මේ ප්‍රශ්නේ අහනවා. අනේ මං අහන ප්‍රශ්නයට පිළිතුරු දුන්නොත් මම ඒකාන්තයෙන්ම තීරණයට බහිනවා ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ කියලා. මෙහෙම හිතලා ගියා සවැත් නුවරට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ ප්‍රශ්නය හිතෙන් වචන වලින් නෙවෙයි. මොකද්ද හිස කියන්නේ මොකද්ද? හිසේ පැලීම කියන්නේ මොකද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුර වදාළා. අවිජ්ජා මුද්ධාතේ ඥානායේ විද්‍යාමුද්ධාදීපාතිනී සද්ධා සතේ සමාධේ ඡන්ද විරේණ සංයුතා ඒකේ තේරුම අවිද්‍යා මුද්ධාති ජානාති මේ අවිද්‍යාව තමයි මුදුන හිත කියන්නේ තේරුම් ගන්න. විද්‍යා මුද්ධාදිපාතින්. විද්‍යාවෙන් තමයි මේ හිත පලා දමන්නේ. කොහොමද ඒක? සද්ධා සති සමාධිහි ඡන්ද විරේණ සංගත. ශ්‍රද්ධා සති සමාධි ඡන්ද වීරිය කියලා. මේ පංචාංගයෙන් යුක්ත වන විද්‍යාව විද්‍යාව කියන්නේ මෙතන රහත් මාර්ග ඥානය. ඒ රහත් මාර්ග ඥානය තමයි අවිද්‍යාව නැමැති හිස පලා දමන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදා. දැන් මේ බාබරේ බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව විශ්වාසය නිම්මින් නැහැ. දුවගෙන ගිහිල්ලා නැතන් බුදුරජාණන් වහන්සේ සිද්ධියේ සිරිපතුල් අල්ලාගෙන සිඹ සිඹ වඳින්න පටන් ගන්නවා. දැන් ගෝලියෝ 16 දෙනෙකුත් ඉන්නේ. මේ හැම ගෝලයකටම තියෙනවා ප්‍රශ්න ගැටලු. බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඕනම ප්‍රශ්නයක් අහන්න මම ඒකට උත්තර කියා දෙන්නම් කියලා. ඒකට කියන්නේ සරුවඥ පමාරණය කියලා. අනෙක් කෙනෙකුට එහෙම කියන්න බෑ. දන්න දෙයක් කියා දෙන්නම් කියනවා මිසක් ඕනම දෙයක් කියා දෙන්නම් කියලා පවරන්න පුළුවන් සරුවඥ වූ බුදුරජාණන් වහන්සේට පමණයි. මෙහෙම පැවරුවහම ඒ ගෝලයෝ 16 දෙනාගෙන් එක එක ගෝලයෝ ඉදිරියට අවිල්ලා හිටන් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ ප්‍රශ්න ගැටග. මේ අතරේ හිටියා තිස්ස මෙත්තෙය කියලා ගෝලයා. අන්නේ තිස්ස මෙත්තෙය කියන ගෝලයා බුදුරජාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ වදාළ උත්තරය තමයි අද මේ ධර්ම දේශනාවට ඇතුළත් කරගත්තේ. දැන් මේ ගාථාව වදාරන්නට හේතුනේ කුමක්ද කියලා ඊටා කෙටියෙන් නිදාණය වගේ කියලා දුන්නා. මේ තිස්ස මෙත්තෙය කියන මානවකයා ඉදිරියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා ප්‍රශ්නය. කෝධ සංතුසිතෝ ලෝකේ කස්සනෝනත්තේ ඉන්දිතා කෝභංතම බින්ඥාය මධ්‍යම කම්බ්‍රෝසි මහා පුරිසති කෝධ දිබ්බනේ මච්චගා මෙතන ගාථා වශයෙන් බැලුවහම නම් එක ප්‍රශ්නයයි නමුත් මේ ගාථාව ඇතුලේ ප්‍රශ්න පහක් තියෙනවා පළවෙනි එක කෝධ සන්තුසිත ලෝකේ මේ ලෝකේ සතුටින් ප්‍රීතියෙන් වාසය කරන්නේ කවුද? ඔය එක ප්‍රශ්නයක්. කස්ස නෝනත්ති ඉංජිත. කාටද මේ ඉංජිත කියන ඒව නැත්තේ? ඒ ගැන පසුව කියලා දෙනවා කෝ උභන්ත මබින්ඥාය මජ්ජේ මන්තාන ලිප්පති කවද කෙනෙක් මේ අන්ත දෙක විශිෂ්ට ඥාණයෙන් දැනගෙන මධ්‍යයෙහි මැද ප්‍රඥාවෙන් නොඇලේ. හතරවෙනි ප්‍රශ්නය කංග්‍රෝසි මහා පුරුෂෝත. මහා පුරුෂයා කියන්නේ කාට? කෝද සිබ්බනි මච්චගා. කවුද මේ තණ්හාව ඉක්මවාගෙන යන්නේ? මේක තමයි ප්‍රශ්නේ. කෝද සන්තුසිතෝ ලෝකයේ කියන්නේ මේ කවුද සන්තුෂ්තියෙන් යුක්තව මේ ලෝකේ වාසය කරන්නේ? කස්සනෝ සම්ති ඉංජිතං කාටද මේ ඉංජිත කියනේම නැත්තේ ඉංජිතාදි කන්නේංජිතං දිඨෙන්ජිතං මානෙන්ජිතං කිලේසෙන්ජිතං කාමෙන්ජිතං මේ ඉන්ජිත පහක් විස්තර කරලා මේ අරත විවරණ කරන්නේ දම්සනෙනි සරියුත් මහ රහතන් ඉන්ජිත කියලා කියන්නේ කම්පාවටපත් වෙනවා සැලෙනවා ගැහෙනවා තණ්හින්ජිත කියන්නේ තණ්හාව නැමැති මේ ධර්මයේ නිසා තණ්හාව නිසා මේ සත්‍යය සැලෙනවා කම්පණයටපත් වෙනවා දැහැ. ඒ තණ්හාව හේතු කොටගෙන මොනවා හරි විපතක් වුණාම අපිට දැනෙනවා. තේජ ධනගතිත්‍යයක් ඇති වුණාම මේ මනුෂ්‍ය සැලෙනවා කම්පණයටපත් වෙනවා. සත්‍ය වුණත් එහෙමයි. එහෙම වෙන්නේ මොකද මේ තණ්හා නැමැති ඉංජිතය නිසා ඉංජිත කියන්නේ සැලෙන කම්පණයටපත් වෙන කියන තේරුම. තණ්හාවෙන් සැලෙනවා කම්පණයටපත් වෙනවා දියෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ ගැහෙනවා මේ තණ්හාව නිසා. ඉංජිත කියන්නේ ඊළඟ එක දිඨින්ජිතං දිඨින්ජිත කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය වැරදි දෘෂ්ටි මොනවද මේ තණ්හා දෘෂ්ටි ආදී ඇති කරගන්න ධර්ම මේ ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්ම. සැකයෙන් ගන්නකොට අපේ මේ පංච උපාදාන ස්කන්ධය මේ ගැන තමයි වැරදි දෘෂ්ටි ඇති කරගන්නේ. සත්‍යබුද්ධල වශයෙන් ආත්මීය වශයෙන් රූපං අත්තතෝ සමනුපස්සිත ආදී වශයෙන් කියන හැටියට රූපේ ආත්මයක් වශයෙන් දකිනවා මෙහෙම. අනේ විදියට වැරදි දෘෂ්ටියට යනකොට ඒ සත්‍ය සැලෙන පොපියන කම්පණයටපත් දෘෂ්ටි නැමැති ඉංජිතය නිසා තුන්වෙනි එක මානෙන්ජිත මානෙ නැමැති ඉංජිතය සේයමාන සදිසමාන හීනමාන කියලා දල වශයෙන් තුන් ආකාරයක් තියෙනවා සේයමාන කියන්නේ මම ඔක්කොටම වැඩි ඉහළයි කියලා. උසස් කියලා ගන්න එක මනිනේ. සදිසමාන කියන්නේ ධනවත් ගුණවත් එක්කෙනෙක් ඉන්නවා නම් මමත් එයා වගේ කියලා සමාන කරලා හිතනවා. හීනමාන කියන්නේ මම ඔක්කොටම පහළයි කියලා හිතනවා. මේ මානයනුත් සත්‍යය කම්පණයටපත් වෙනවා, සැලෙනවා. අර තමන් හිතන දේ නොකරුණොත් ඒ ගැන සැලෙනවා කම්පණයටපත් වෙනවා. ඒක තමයි මාන ඉංජිත කියලා කියන්නේ. කෙලෙස් ඉංජිත. ඒක අහවල් එක කියලා නැහැ. රාග දේසාදී සියලු කෙලෙස් එකට ඇතුළත් මේ රාගාදී නිසා සත්‍ය සැලෙනවානේ කම්පණයටපත් වෙනවානේ රාගයෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු සුන් වුණාම අන්න කම්පණයටපත් වෙනවා සැලෙනවා. මේ රාගාදී කෙලෙස් ඔක්කොටම කියනවා කිලෙස් ඉංජිත කියලා. කෙලෙස් නැමැති ඉංජිත. පස්සනියක තමයි කාම ඉංජිත කියලා. පංචකාමයේ නැමැති ඉංජිත. පංචකාමයන මේ සත්‍ය සැලෙනවා කම්පණයටපත් වෙනවා. පංචකාමයේ වින්දනයස්සේ ලුහු බැඳලා හඹා ගිහිල්ලා ඒවා නොලැබුණාම එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට ආච්චි වුණාම බලාපොරොත්තු සොම් වෙලා ගියාම සැලෙනවා කම්පණයටපත් ඒක තමයි කාම ඉන්ද්‍රිත කියන්නේ මේ විදිහට තණ්හා දිත්තේ මාන කිලේස කාම කියලා ඉන්ද්‍රිත පහක් මෙතන විස්තර කරා මේව නැත්te කාටද කෝ උබන්ත මබෙඤ්ඤාය මේ අන්ත දෙකට නොගිහිල්ලා මධ්‍යේ මධ්‍යේ මන්තායන ලිප්පති මධ්‍යේ ප්‍රඥාවෙන් නොවැළෙන්නේ කවුද ඊළඟට කං බ්‍රෝසි මහා පුරුෂෝති මහා පුරුෂයා කියන්නේ කවුද කෝද තිබ්බනි මච්චක කවුද මේ තණ්හාව ඉක්මවන්නේ ඉතින් මේක තමයි ප්‍රශ්නේ මේ ගාථාවේ ඇතුලේ ප්‍රශ්න පහක් තියෙනවා. මේ ප්‍රශ්න පහෙන් බුදුරජාණන් වහන්සේ මේවට කෙලින්ම උත්තර දෙනවා. කලින්ම වදාරනවා හස්සනෝ සම්පේ ඉංජිතා කියලා ප්‍රශ්න කළානේ. කාටද මේ තණ්හා දෘෂ්ටිමානාදී ඉංජිත කම්පණය වෙනේව, සැලෙන ගැහෙනේව නැත්තේ කියලා. අන්න ඒකට පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දේශනා කළා. කාමේසු බ්‍රහ්මචාරිය මා විතතං සාදා සතෝ සංඛායනේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් ප්‍රධාන පක්ෂයට පිළිතුරු වදා. කාමේසු බ්‍රහ්මචර්යේවා වීතතණ්හෝ සදාසතෝ සංඛාය නිබ්බුත භික්ඛු තස්සනෝ සම්පි ඉන්දිතා කාමයන්නේ ආදීනවේ දක්වලා. කාමයන් කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහනේ පංචකාමයන්. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒවා තමයි කාමයේ මේ කාමයන් නිසා ඇති වෙන දේවලුත් තේරුම් ගන්නවා. ඒ කාමයන්ගේ ආස්වාදය ආදීනව නිස්සරණය කියන මේ කාරණා තුනම තේරුම් ගන්න. එතන කාමේසු කියලා වදානේ කාමයන්නේ ආදීනව ආදිය තේරුම් ගන්න. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලානේ පංචකාමය. එකෙන් පළමුවෙන්ම අපි රූපය ගැන බලමු. යම් රූපම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සං මේ රූපේ නිසා යම් සුවයක් හිතේ සතුටක් සෝමනස්සයක් පහළ වෙනවා නම් ඒක තමයි මේ කාමයන්ගේ රූපේ තිබෙන ආශාව. යම් රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපස්ස ආදීනං මේ රූපය ගැන විතරයි කියුනේ ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ගැනත් මේ විදිහට. ඒ රූපාදී අනිත්‍යයි. ඇති වෙනා නැති වෙනා යන. දුක්ඛයි දුකට හේතු වෙන. විපරිණාම ධර්ම වෙනස් වෙනස් ආකාරවලටපත් වෙනවා වෙනස් වෙනවා. අයම් රූපස්සාදී මෙන්න මේක තමයි රූපාදී තිබෙන ආදී. යෝ රූපස්මින් ඡන්ද රාග විනයෝ ඡන්ද රාගප්පහානං ඉදං රූපස්ස නිස්සග්ග. ඒ රූපාදී පිළිබඳව ඡන්ද රාගයේ කැමැත්ත ආසාව නැති කරලා දැමීම ඒව ප්‍රහාණය කරලා දැමීම මේක තමයි රූපාදී නිස්සරණය වෙන්වීම කියන්නේ. මේ විදිහට මේ කාමාදී ආත්මේ ආශාදයත් ඒ වගේම ආදීනවත් නිස්සරණත් මේ අවස්ථා තුනම තේරුම් ගන්නට ඕන. ඒ කාමයන්ගේ ආදීනවාදී තේරුම් ගන්න. බ්‍රහ්මචර්යව බ්‍රහ්මචර්යං මුච්චති අසද්ධම්ම සමාපත්තිය ආරති විරති පට විරති වේරමයි බ්‍රහ්මචර්යාව කියන්නේ අසද්ධර්ම සමාපත්තියෙහි එමනම් මෛතුන සේවනයෙන් වෙන්වීම ඈත්වීම කියන තේරම තමයි බ්‍රහ්මචර්ය කියන පදයෙන් අදහස්. අපිට නිප්පරියායන බ්‍රහ්මචර්යං වච්චති අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. ඒ වගේම අප්‍රධාන වශයෙන් මේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ආර්ය මාර්ගය. බොහෝ තැන්වල ආර්ය මාර්ගයට බ්‍රහ්මචර්යා කියන පදේ යෙදෙනවා. එතකොට මෛත්‍රණ දේවණයෙන් වෙන්වීමත් බ්‍රහ්මචර්යාම ආර්යමානයේ පිහිටීමත් බ්‍රහ්මචර්යා. එතන බ්‍රහ්මචර්ය වා කියලා වදාලේ ඒ බ්‍රහ්මචර්යයෙන් යුක්ත වීම. මෛත්‍රණ සේවනයෙන් වෙන්වීමෙන් යුක්ත වීම ඒ වගේම ආර්ය මාර්ගයෙන් යුක්ත වීම තමයි බ්‍රහ්මචර්යවා කියන එකෙන් අදහස් කරන්නේ. ඊළඟට වේතතන්න සදා සතෝ කියලා කියනවා. සදා සතෝ කියන්නේ හැම කාලෙහිම සතෝති චතුහි කාරණේහි සතෝ. කාරණා හතරකින් තමයි සතෝ කියන්නේ සිහියෙන් යුක්ත. ඒ බොහෝ තැන්වල බොහෝ තැන්වල පමණක් නෙමෙයි හැමතැනම සතෝ කියලා කිව්වොත් අදහස් කරන්නේ සතර සතිපට්ඨාන සිහි. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨාන සිහිය තමයි. සදා සතෝ කියන්නේ හැම කාලයකදී. උදේ දවල් රාත්‍රී හැම අවස්ථාවෙදීම සිහියෙන් යුක්ත වෙන්න. තවත් ආකාරයකින් කියනවා නම් කර්මස්ථාණයෙන් වෙන්න වී වාසය කරනවා. සදා සතෝ කියන්නේ ඒ වගේම වීත තණ්හ මේ විදිහට සතර සතිපට්ඨානයේ හිත පිහිටවාගෙන නිරන්තරයෙන් වාසය කරනකොට මේ තණ්හාව කියන එක ප්‍රහීන කරන්න පුළුවන්. තණ්හා පහේන සමුච්චින්න ූපසන්ත තණ්හාය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා සමුච්ඡින්න වෙලා යනවා සංසිඳිලා විත තන්නෝ සදා සතෝ කියන්නේ තණ්හාව නැති කරන සදා හැම කාලෙම සිහියෙන් යුක්ත වූ කාමයන්හි ආදීනා දක්නා ලද බ්‍රහ්මචර්යාවේ වාසය කරයි සංඛාය නිබ්බුත භික්ඛු කියන මේ භික්ෂුව ගැනයි මෙතන කියන්නේ ඔයදි ගුණයන්ගෙන් එක්ක භික්ෂුව. සංඛාය නිබ්බුතෝ භික්ති. සංඛා විච්ඡති ඥාන. සංඛා කියන කියන නුවණ. සංඛායාති සංඛාය ඥානිත්වා චුරයිත්වා තීරයිත්වා විභාවිත්වා විභූතං කත්තා කියලා මේ අර්ථ විවරණය කරලා තියෙනවා. ප්‍රඥාවෙන් නුවණින් දැනගෙන තුලණය කරලා තීරණය කරන ප්‍රකට කරගෙන ඒවා වැඩි දියුණු කරගෙන කියන තේරණය. සංඛාය නිබ්බුතු නුවණින් ඒවා වැඩි දියුණු කරන. ඊළඟට මොනවද මේවා කියලා තමයි මේ අර්ථ විවරණය කරනවා දම්සරිමි දරෝත් මහ තෙරණ්මා. සබ්බේ සංඛාරා අනිච්ඡාති සංඛාය ඥානෙත්ති සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා නුවණින් අවබෝධ කරගන්න. මේ සියලු සංස්කාර කියන්නේ අපේ ජීවිතේ පංච උපාදානස්කන්ධ. මේක අනිත්‍යයි. ඇති වෙන නැති වෙන නිසා අනිත්‍යයි. ඒ වගේම తాවකාලිකතර తాවකාලික බැවින් අනිත්‍යයි. ඒකේ විරුද්ධාර්ථය සදාකාලික කියන එක සදාකාලික නෑ తాවකාලික. ඊළඟට විපරිණාමක වෙනස් වෙනස් ආකාරවලටපත් වෙනවා. නිත්‍ය පටිච්චේපතෝ නිත්‍ය බව ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අනිත්‍යයි. එතකොට සබ්බේ සංඛාරා අනිත්‍යාති සංඛාය ඥානෙත් අර කියන ලද ආකාරයට සියල සංස්කාරයන් අනිත්‍යයි කියලා නෝනින් හොදට ප්‍රකට කරගෙන අවබෝධ කරගෙන කියන තේරුම. සබ්බේ සංඛාරා දුක්ඛාති සංඛාය ඥානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවිත්වා විභූතං කත්වා කියන මේ පද හයම ඔක්කොටම ගැනෙනවා. සියලු සංස්කාරයන් දුකයි කියලා. මොකද දුක කියන්නේ අභින්න ප්‍රතිපීලනට්ඨේන දුක්ඛ. නිතරම පෙළෙන. නිතරම පෙළෙන එකයි මේ දුකේ ස්වභාවය. මේ සාමාන්‍ය අවස්ථාවට වැටෙන්නේ නැහැ විපතක් ඇති වුණා. තමන්ගේ ධන සම්පත් විනාශ වුණා. ඊටාම ප්‍රියමනාප කෙනෙක් නැති වුණාම ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වුණා. ඒක වැටහෙන තැවෙන තෙලීමටපත් මේක තමයි දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ දුක්ඛ මතත දුක්ඛමත කියන්නේ මේක ඉවස ගන්න බෑ දරා ගන්න බෑ දැන් කායික මානසික දුක් ඇති වුණාම මේක දරන්න බෑ දැන් කායික වශයෙන් ශල්‍ය කර්ම ආදී කළ වෙනයන් කැටුම් කැටුම් ආදී මොනවා හේ දුනාම මේක දරන්න බෑ මානසික වශයෙන් දුක්ඛාවම ඒව දරන්න. සමහර මේවා දරා ගන්න බැරුව සියදී පවා හානි කරනවා. ඉවසා ගන්න දරා ගන්න බෑ කියනවට තේන දුක් කියනවා. දුක්ඛ වත්තුතු දුකට වස්තු වන්න බෑ. සියලුම දුක්වලට කේන්ද්‍රස්ථානය තමයි මේ පංච උපාදානස්කන්ධ. දුකට වස්තු වන බැවින් මේ දුකයි කියන එකයි තේරෙන්නේ. සුඛ පටිච්චේප සැපය ප්‍රතික්ෂේප වෙනවා. මේ ඊටාම සැපයෙන් වචනවල අර්ථ වගේ තමයි විස්තර කළේ. එතකොට සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා නුවණින් දැනගෙන අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන සංඛාය නිබ්බුතෝ කියලා වදාළේ අර කෙලෙස් ගෙන නිවීමටපත් වෙනවා. සියලු සංස්කාරයන් දුකයි කියලා. සබ්බේ සංඛාරා අනාත්තාති. සියලු සංස්කාරයන් අනාත්මයි කියලා අර විදිහටම සංඛාය ඥානෙත්වා නෝනෙන් දැනගෙන තේරුම් අරගෙන ප්‍රකට කරගන්න. මේ බොහෝම යෙදিলা තියෙන්නේ සබ්බේ ධම්මානත්තා මේ චූල නිද්දේශයේ පමණක් මේ පදේ යෙදিলা තියෙනවා සබ්බේ සංඛාරා අනාත්තා මේ භාවනා මානසිකාරය නිසා මේ විදියට එද්දුනා කියලා තමයි හිතා ගන්නට තියෙන්නේ. සියලු සංස්කාරයන් අනාත්මයි. කොහොමද අවස වර්තනත්ය? තමන්ගේ වශයේ පවත්වා ගන්නට බෑ. කීකරු කරගන්න බෑ, අවනත කරගන්න බෑ, වශී කරගන්න. තමන්ට කීකරු කරගන්න වශයේ පවත්වා ගන්න පුළුවන් නම් මේ කවුරුවක් කැමති නෑ ජරාවට ලෙඩ දෙතකටපත් වෙනවට මරණයටපත් වෙනවා නමුත් ඒව එහෙම වෙනවා ඒව නවත්ත ගන්න ඒව පාලනය කරගන්න සීකරු කරගන්න තමන්ගේ වශකයේ තබා ගන්න ඒව කරන්න ඒ නිසා තමයි මේ අවස වත්තනට්ඨේන කියන්නේ තමන්ගේ වශකයේ පවා සුත්තා ගන්න බැරි අසාමිකට්ඨේන මේකට මේ පංච උපාදානස්කන්ධය නෙමෙයි ඔක්කොටම හසුවන්නේ. නාම රූප හරි ධාතු ආයතන හරි කොයි හරි ඒව තමයි මේකට හසුවන්නේ. මේකට හිමිකාරයක් නැහැ. නමුත් සාමාන්‍ය ජනයා හිමිකම් කියන මගේ අම්මා මගේ තාත්තා මගේ දරුවා ආදී වශයෙන් ඒක සාමාන්‍යයෙන් සම්මුති විමහාරයක් විතරයි. ඒ ව්‍යවහාරයේ නැතුව අපට මේ අදහස් මාරු කරගන්න බෑ. පරමාර්ථ වශයෙන් බලනකොට මේකට හිමිකාරයක් නැහැ. පංච උපාදානස්කන්ධයට හිමිකාරයක් කියනවා නම් හිමිකාරයට ඕන හැටියට කටයුතු කරන්න පුළුවන්. මගේ අම්මා කිව්වට මගේ තාත්තා කිව්වට මේ අම්මා තාත්තට දෙකක් දෙකක් හදනකොට ඒක නවත්තන්න පුළුවන් වෙන තමන් හිමිකාරයා. මරණයටපත් වෙනකොට නවත්ව ගන්න පුළුවන් එහෙම කරන්න බෑ හිමකමක් නෑ. තමයිගේ දරුවන්ට විපත් පැමිණෙනකොට නවත්ත ගන්න පුළුවන්. එහෙම කරන්න බැරි මේ හිමිකමක් නෑ අසානිකත්වේන කියලා කියන්නේ. ශුන්‍යතත්වේන. ශුන්‍යාර්ථේන තනස්. නිවාසේ කාරක වේදක අදිඨායක විරහේන ශුන්‍යතත්වෝ කියන අර්ථ විවරණය කරලා තියෙන්නේ. මේ ශරීරය ඇතුලේ මේ වගේම පුංචි ශරීරයක් තියෙනවා කියලා එදා බුද්ධ කාලේ කිව්වා ඒක තමයි ආත්මය. එහෙම වාසය කරන්නේක් නැහැ. කාරක අස්පාදයේ අවයව ක්‍රියා කරවන්නේක් නැහැ. ඒවා හේතුඵල ධර්මයන්ගේ වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. වේදක විඳින්නේක් නැහැ. ඉස්සර බුද්ධ කාලේ හිටිය බොහොම ආයේ මේ විඳින්නේක් ශරීරය ඇතුලේ ඉන්නවා කියලා. අදෘශ්‍යමාන හෝ ආත්මයක් තියෙනවා කියලා. විඳීම කරතර වශයෙන් ගන්නවා නම් විඳීම කරන්නේ වේදනාවනේ. වේදනාව තමයි කරතර වශයෙන් ගන්නවා. වෙන කවුරුවත් නෑ. මේ විදිහට විඳින්නෙක් නෑ. අදිත්‍යයක ප්‍රධානීය කාදිපස්ති දරන්නෙක් නෑ. ඒ නිසා අනාත්මයි. ඒ වගේම අසාරගත වෙන මේක සාරවත් බවක් නැහැ. රූපස්කන්ධයේ පෙන බෙද කොටස් වේදනාස්කන්ධයේ ජීව බෝල කොටස් සංඥාස්කන්ධයේ මිරිගුව කොටස් සංස්කාරස්කන්ධයේ කෙසල් කඳ කොටස් විඥානස්කන්ධයේ ඉන්ද්‍රජාලයකට අත්බන්ධමකට උපමා කරන දේශනා කළ මෙය කිසිම සාරයක් හරයක් නෑ අසාරකත්ථේන අනත් අත්ත පරිච්ඡේපත්ථේන අනත් ආත්මය කියන එක ප්‍රතික්ෂේප කරන බැවින් අනාත්මයි. මේ විදිහට සබ්බේ සංඛාරා අනාත්තාති සංඛාය ඥානෙත්තා. තුලයත්වා තීරයත්වා සියලු සංස්කාරයන් අනාත්මයි කියලා නුවණින් දැනගෙන අවබෝධ කරගෙන ප්‍රකට කරගන්න. ඊගාවට අවිද්‍යාපත්‍ය සංඛාරාති සංඛාය ඥානෙත්වා තුලයත්වා අවිද්‍යාව හේතුයෙන් සංස්කාරයන් වෙනම කියලා නුවණින් තේරුම් ගන්න. ඒක සම්පූර්ණ අවිද්‍යාවේ පටිච්ච සමුප්පාදයේ අංග 12ම විස්තර කරනවා. ඒවා කරන්නට වෙලාම නෙමෙයි අවිද්‍යාදී නිසා සංස්කාරාදී හේතුන් ඇති වෙනවා කියලා හිතන් නුවණින් තේරුම් අරගෙන අවබෝධ කරගෙන ප්‍රකට කරගන්න. ඊළඟට යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං යමක් හේතුන්ගෙන් මේ ලෝකේ පහළ වුණා නම් ඒ සේරම වෙනතිලා විනාශයට පත්ලා යන සුළුයි කියන අදහස. මේක බොහෝ තැන්වල යෙදিলা තියෙනවා මේ සෝවාන් පුජ්‍යලයා පිළිබඳව. තස්මින් මේ වාසනේ විරජං වීතමලං ධම්මචක්කුං උදපාති ඒ ආසනයේ ඉඳද්දීම රජස් සහිත වූ නිර්මල වූ ධම්මස පහළ වුණා කියලා. මොකද්ද මේ ධම්මස? යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධං. යමක් මේ ලෝකෙට පහළ වුණා නම් හේතුන්ගෙන් ඒ සේරම විනාශයට පත් වෙනාන සුළුයි කියන්නේ. දල වශයෙන් බලනකොට මේ හේතුඵල ධර්ම මේකත් මේ නුවණින් දැනගෙන අවබෝධ කරගෙන ප්‍රකට කරගෙන තමයි මේ නිවීමටපත් වෙන්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේ වදාළා. මේ විදිහට මේ ආකාර ගණනාවක් මේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පිළිවෙලට යංකින්ති සමුදය ධම්මං කියන පිළිවෙලට නුවණෙන් දැනගෙන නිවීමටපත් වෙනවා කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. අතවා අනිච්චක සංඛාය ජානිත්වා තුලයත්වා තීරයත්වා විභාගයත්වා විභූතං කත්වා කියන අර්ථ විවරණේ කරනවා. මේ තවත් ආකාරයකින් චරියොත්මා රහතන් වහන්සේ මේකේ අර්ථ විවරණේ කරනවා අනිච්චතෝ සංඛාය ජානිත්වා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන නෝනින් දැනගෙන ප්‍රකට කරගෙන කියන තියෙනවා. දුක්ඛතෝ සංඛාය ඥානය. අර කලින් කියාපු කාරණා ටිකම තමයි දුක් වශයෙන්ොත් මේ නුවණින් අවබෝධ කරගන්න තේරුම් ගන්න. රෝගතු රෝග වශයෙන් තේරුම් ගන්නවා මේ පංච උපාදානස්කන්ධයේ ජීවිතය. මේක ජීවිතයේ මේ රෝග නිද්දං පබංගුරං ආදි වශයෙන් පෙන්වලා තියෙනවා මේ රෝගයන්ට කැදල්ලක් බඳුයි. කැදල්ල කියන්නේ කූඩුවටනේ. දැන් කුරුල්ල කූඩුවක් හදාගෙන ඒ කූඩුව ඇතුළට එනවා ඇතුළට වෙලා වාසය කරනවා. ඒ වගේ යම්තරම් රෝග හැදෙනවා නම් මේ පංච උපාදානස්කන්ධයේ අභ්‍යන්තරයේ තමයි හැදෙන්නේ. එයින් පිටත්තර රෝග හැදීමක් නැහැ. ඒ නිසා ලෙඩ ගොඩක් තමයි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ. රෝගතෝ සංඛාය ජානිත්වා තුලිත්වා කියලා වටා. රෝගයට කදල්ලක් වශයෙන් ලෙඩ ගොඩක් වශයෙන් තේරුම් ගන්නවා නෝනේ. දැන් ගිරමානන්ද සූත්‍රයේ චක්කු රෝග ආදී වශයෙන් රෝධ 46ක් දේශනා කළා. මේ ඔක්කොම හැදෙන්නේ පංච උපාදානස්කන්ධ. රෝගයන්ට කැදල්ලක් බඳුවේ කියලා දේශනාවක් තියෙන්නේ. ඒ විදිහට තේරුම් ගන්න. ගණ්ඩතෝ ඥානිත්වා. gaduwak වගේ කියලා නුවණින් අවබෝධ කරගෙන. gaduwa කියන්නේ ශරීරයේ ගෙඩි හැදෙනවනේ. ඒවා පැසවල හිටන් ඕජාව වැක්දෙනවා. ඒ වගේ මේ ශරීරයනොත් ඕජාව වැగిරෙනවා නවත්භාවයකින් නිරන්තරයෙන්ම ඕජාව වැగిරෙනවා. ඒ ඕජාව වැగిරෙන බැ වුණොත් gaduwak වගේ තමයි මේ පංච උපාදානස්කන්ධයේ ජීවිතය. ඒ වගේම gaduwak gediyak හැදුනහම මහා බුදුම දුක්ඛ වේදනාවක් පහළ වෙනවා. ඒ වගේ මේ ශරීරයට කයට මහා බුදුම දුක් වේදනාව තමයි ඇති වෙන්නේ. ආ gaduwak වගේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා ඒ විදිහට සංඛාය ඥානෙත් අනුවණෙන් ආબોධ කරගන්න. සල්ලතෝ සංඛාය ඥානෙත් කුලක් වශයෙන් නුවණින් ආબોධ කරගන්න. ඔය සල්ලතෝ කියන පදය බොහෝ තැන්වල තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේටත් කියනවා සල්ල කට්ටෝ කියලා. සල්ල වෛද්‍යවරයා. මොනවද මේ සල්ල කියන්නේ හුල? මේ සාමාන්‍ය ලෝකේ හුලක් වෙනුනාම යකඩයක් හෝ පීයකින් හෝ වෙනුනාම ඊතලයක් හෝ වැදුනහම මහාම පුදුම දුක් වේදනාන ගෙන දෙන්න දරන්නට බැරි. ඒ වගේ නෙමෙයි මේ රාග නැමැති හුල නැන. රාග නැමැති හුල නුනහම මේක දරන්න බෑ. මේක උගුලෝනකන් දරන්නට බෑ. ඔය සංතති අමාත්‍ය ආදීන්ට මේ රාග නැමැති හුල අනුනනු ඒක ගලවනකම් සනතිල්ලක් ඒ නිසා මේ ජීවිතය පංච උපාදානස්කන්ධය හුලක් යනවා වගේ තේරුම් අරගන්න ඕනේ සංඛාය ඥානෙත් නෝනෙන් තේරුම් අරගෙන නිස්සරණතු සංඛාය ඥානෙත් මේකෙන් නික්මීම මේකෙන් වෙන්වීම අයින්වීම කියන මේවා තේරුම් අරගෙන සංඛාය නිබ්බුතෝ භික්ඛු කියලා මොද ධාතාවේ දේශනා කළේ මේ විදිහට නෝනින් තේරුම් අරගත්ත භික්ෂුව නිබ්බුතෝති රාගස්ස නිබ්බාපිතත්තා නිබ්බිතෝ දෝසස් ආදි වශයෙන් විස්තර වෙනවා රාග දෝසාදී හේරම නිවීමටපත් කරනවා තස්සනෝ සම්පෙන්ජිතා අන්නේ තස්සාති අරහතෝ සීනාසව මේ ගාථාවේ තස්ස කියලා කිව්වේ අරහතෝ සීනාශ්‍රමයන් වහන්සේ. එංජිත කියලා කිව්වේ අර කලින් කියාපු තණ්හා එංජිත, දිත්තේ එංජිත, මාන එංජිත, කිලේශ එංජිත, කාම එංජිත ඒවා නැහැ. තස්සනෝ සම්ති එංජිත. එතකොට මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යම් භික්ෂුවක් කාමයන්හි ආදීනවේ දැකලා බ්‍රහ්මචර්ය වාසයේ යෙදিলা සදාකල්හිම දීයෙන් යුක්ත වාසය කරනව නම් තණ්හාව දුරු කරගන්නව නම් සංඛාය නුවණින් හැම දෙයක්ම තේරුම් අරගෙන නිවීමටපත් වෙනවා. අන්නේ තනත්තට තමයි තස්සනෝ සම්පේ ඉංජිතා. ඉන්දිත කිනාර තණ්හා ආදී කම්පණයටපත් වීම සැලීම් නෑ කියන්නේ. තස්ස කිව්වේ රහතුන් වහන්සේට කියන්නේ. මේ මුලින් කියන ලද පද ටිකෙන් කෙරෙන ගුණ ටික කෙරුණාම එයා රහතුන් වහන්සේ නමක් වෙනවා. ඒ නිසායි රහතුන් වහන්සේට නම තමයි ඉන්දිත කම්පණයටපත් වීම සැලීම් නැත්te කියලා බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නෙන් එහෙකට උත්තර දුන්නා. තවත් තියෙනවා ඒකේ ප්‍රශ්න. කෝ උභන්ත මබෙඤ්ඤාය මධ්‍යමන්තාන ලිප්පති කම්බ්‍රෝසි මහා පුරිසෝතේ කෝද සිබ්බනි මච්චකා කියලා තව ප්‍රශ්න තුනක් එතන ඒකට බුදුරජාණන් වහන්සේ වදාළා සෝභන්ත මාභිඤ්ඤාය මධ්‍යමං පරිප්පති කං බ්‍රෝමි මහා පුරිසති සෝධ සිබ්බනි මච්චගා සෝකින්නේ ඔහු ඔහු කියන්නේ කවුද අර මුල් ගාථාවෙන් වදාන රහතුන් වහන්සේ ඔබන්ත මබෙඤ්ඤා මේ අන්ත දෙක විශිෂ්ට ඥාණයෙන් දැනගෙන මනවද අන්ත දෙක මේක විස්තර වෙනවා විශිෂ්ට ඥාණයෙන් දැනගන්නම කියන්නේ විදර්ශනා ඥාණයෙන් දැනගන්නවා මාර්ග ඥාණයෙන් දැනගන්නවා විදර්ශනා ඥාණය කියනකොට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ ආ නාමහා විදර්ශනා ඥාන තමයි අදහස් විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා කියන්නේ ඒවෙන් අවබෝධ කරගන්න. ඊළඟට මාර්ග ඥාණයෙන් අවබෝධ කරගන්නවා. මොනවද? උභෝ අන්තේ අන්ත දෙක. තේරෙන් මරගෙන මධ්‍යේ මන්තාන ලිප්ප. මධ්‍යේහි නුවණින් ඇලෙන්නේ නැහැ. මේ අන්ත දෙක විස්තර කරනවා මෙහෙම පස්සෝ කියන්නේ ස්පර්ශේ ඒකාන්තය. පස්ස සමුදයෝ තවත් අන්තය. එතකොට පස්ස ඒකාන්තයක් පස්ස සමුදය ඒකාන්තය. මේ දෙක තේරම අරගෙන පස්ස නිරෝධය. අන්න ඒක යැලෙන්නේ නැහැ. මධ්‍යේ මන්තාන නිප්පති. මධ්‍යේ යැලෙන්නේ නැහැ. කාවේදීකට ගන්නකොට අතීතේ ඒකාන්තයක් අනාගතේ ඒකාන්තයක් අන්ත දෙකයි. මේ අන්ත දෙක තේරුම් ගන්න. ඊළඟට මධ්‍යාන්තය තමයි වර්තමාන. අතීත අනාගත අන්ත දෙක ගැන නුවණින් තේරුම් අරගෙන වර්තමානය නැමැති මධ්‍යමයේහි මධ්‍යයේහි ඇලෙන්නේ මධ්‍යේ මන්තාන ලිප්පති නුවණින් වර්තමානයේ ඇලෙන්නේ නැහැ සුඛ වේදනා එක අන්තයක් දුක් වේදනා තවත් අන්තයක් එතකොට අන්ත දෙකක් ඔබ වන්තය කියලා පෙන්වන්නේ ඒකයි සුඛ වේදනාව සැප වේදනාව ඒකාන්තයක් දුක් වේදනාව තවත් තමයි. ඊළඟට මධ්‍යයෙහි උපේක්ෂා වේදනා. අන්න උපේක්ෂා වේදනාවෙහි යැලෙන්නේ. සුඛ වේදනාවත් නුවණින් ආબોධ කරගන්නවා. විශිෂ්ඨ ඥාණයෙන් ආબોධ කරගන්නවා. දුක් වේදනාවත් විශිෂ්ඨ ඥාණයෙන් ආબોධ කරගන්නවා. ආબોධ කරගෙන උපේක්ෂා වේදනාවෙහි යැලෙන්නේ. මධ්‍යේ මන්තාන ලිප්පති. නුවණින් යුක්ත වෙලා මධ්‍යේ යැලෙන්නේ. ඊළඟට නාමය ඒකාන්තයක් රූපය ඒකාන්තයක්. එතකොට මේ අන්ත දෙක ගැනම අවබෝධය ලබා ගන්නවා. නාම කියන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර රූප කියන්නේ රූපස්කන්ධ. මේ නාම රූප දෙක අන්ත දෙක. නාමයක් හඳුනා ගන්නම රූපයක් හඳුනා ගන්නවා. විඥානය කියන එක මධ්‍යමයි. ඒකට නාම රූප දෙක හඳුනාගෙන විඥාණයේ ඇලෙන්නේ නැහැ නුවණින් ඇලෙන්නේ නැතුව වාසය කරනවා ඊළඟට අධ්‍යාත්මික ආයතන තවත් අංග බාහිර ආයතනය අනෙක් අංග උභවන්තේ අභිඥාය කියලා වදාලේ මේ අධ්‍යාත්මික ආයතනත් විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ඊළඟට බාහිර ආයතන විශිෂ්ට ඥාණයෙන් දැනගන්න. අභ්‍යාත් අධ්‍යාත්මික ආයතන කියන්නේ අපේ තමන්ගේ පෞද්ගලික වූ අසකනනාසය දිව ශරීරය කියන මේ හයට බාහිර ආයතන කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධර්ම කියන මේ හය. එතකොට අධ්‍යාත්මික ආයතනත් නුවණින් අවබෝධ කරගන්න. විශිෂ්ට ඥාණයෙන් තේරුම් ගන්න. බාහිර ආයතනත් විශිෂ්ට ඥාණයෙන් තේරුම් ගන්න. මේ දෙක අන්ත දෙක. ඊළඟට මධ්‍යය තමයි විඥාන. මැද තමයි විඥාන. මධ්‍යයේ මන්තාන ලිප්පති කියලානේ වදාළේ. නුවණින් මේ මැද මධ්‍යයෙහි ඇලෙන්නේ නැහැ. කොට අධ්‍යාත්මික ආයතන ගැනත් විශිෂ්ට ඥාණයෙන් දැනගෙන බාහිර ආයතන ගැනත් විශිෂ්ට ඥාණයෙන් දැනගෙන විඥාණය නැමැති මධ්‍යයෙහි ඇලෙන්නේ සක්කාය එකාන්තයක් සක්කාය සමදේ තවත් සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය තමයි. සක්කාය සමුදය කියන්නේ ඒක පහළ වීමට හේතුයි. සක්කායයි සක්කාය සමුදය. එතකොට සක්කායක අන්තයක් සක්කාය සමුදය තවත් අන්ත දෙකයි. උබන්ත මබින්ඥාය කියලා වදාළේ මේ සක්කාය කියන අන්තයත් විශිෂ්ට ඥානයෙන් තේරුම් ගන්න. සක්කාය සමදේ කියන එකත් විශිෂ්ට ඥානයෙන් තේරුම් ගන්න. ඊළඟට සක්කාය නිරෝධය තමයි නැද. සක්කාය නිරෝධය කියන මධ්‍යයෙහි මන්තාන නිප්පත. නුවණෙන් ඇලෙන්නේ නැහැ. මන්තා කියන්නේ නුවණ. නුවණෙන් ඇලෙන්නේ නැහැ කියන තේරුම. ලේපාති තණ්හා ලේපෝච දික්ඛි ලෝකෝච මේ ඇලෙනවා කියන්නේ තණ්හාලේපයෙන්, දෘෂ්ටිලේපයෙන් කියන දෙයකින් යන්නේ. ඉතින් මේ කියන නද ආකාරයට මේ ඒකවත් ඇලෙන්නේ මේක සෝ උභන්ත මවිඥාය කියන මේ විතර සෝ කියලා කියන උඩ ගාථාවෙන් වදාළ කාමයන්ගේ ආදීනවය දැනගෙන බ්‍රහ්මචරී වාසයේ පුරණ සදාකාලින්ම දේයෙන් යුක්තව තණ්හාව ප්‍රහීන කරලා නුවණින් අවබෝධ කරගෙන කෙලෙස් ප්‍රහාණය කරන නිවීමටපත් වුණ තැනක්. එයා තමයි ශෝ කියලා කියන්නේ. කොට මේ උන්වහන්සේට තස්සනෝ සන්ති ඉන්දිතා. උන්වහන්සේට ඉන්දිතාර කම්පණයටපත් වීම නැහැ. ඒ සෝ කියලා කියේ අර උඩි ගාථාවෙන් වදාළ රහතුන් වහන්සේ තමයි. උන්වහන්සේ තමයි උභන්ත මබිඤ්ඤාසෝ උභන්ත මබිඤ්ඤාය. ඕමේ අන්ත දෙකම විශිෂ්ඨ ඥාණයෙන් දැරගෙන මධ්‍යේ මන්තාන නිප්පති. මධ්‍යේ නුවණින් ඇලෙන්නේ නැහැ. කම්බ්‍රෝමි මහා පුරුෂෝති අන්න එයා තමයි මහා පුරුෂයා. මහා පුරුෂයා කියන්නේ කවුද කියලා අහුවානේ. දවසක් සරුවත් මහ තෙරුන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ කවුද මේ මහා පුරුෂයා කියලා? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සාරිපුත්‍රය කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨානයන් වඩලා සියලු ආශ්‍රයයන්ගෙන් මිදුණු තැනැත්තා තමයි මහණෙනි. එතකොට එයින් අදහස් කරන්නේ මහරහතුන් වහන්සේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨානයන් වඩලා ආශ්‍රයයන්ගෙන් මිදුණු තැනත්තා තමයි මහා පුරුෂයා ඒකටත් පිළිතුර දේශනා කළා බුදුරජාණන්. තා උඩින්ම ඇහුවනේ කෝධ සිබ්බුනි මච්චකා කියලා. කවුද තණ්හාව නැති කරන්නේ මේ අන්තිම ගාථාවෙන් අදාරනවා සෝධ සිබ්බනි මච්චක සෝගියාට දෙවෙනි කතාවෙන් වදාළ රහතන් වහන්සේ සිබ්බනි කියන්නේ තණ්හාවට කියන නම. දැන් සිබ්බනි කියනකොට ඉදි කටුවට සිබ්බනි කියනවා. එහෙම නැත්නම් මහාන තනත්තාට මහාණයකට කියනවා සිබ්බනි කියලා. අර සන්නාලිය කියලා කියන්නේ මහාන්න මෙතන අදහස් කරන්නේ මහන්නී සිබ්බනි කියන්නේ ඒකයි. මහනවා කියන්නේ මොකද්ද මේ දෙක දෙක එකට එකතු කරලා මහනවා. දැන් රෙදි කෑලි දෙකක් එකට එකතු කරලා නැත්නම් ඒක සම්බන්ධ කරනවා. මහනවා කියන්නේ ඒක. ඒ වගේ මේ තණ්හාවෙන් කරන්නේ දැන් මනුෂ්‍ය ලෝකයෙන් මරණයට පත් වෙනකොට තවත් ලෝකයකට භවයකට සම්බන්ධ කරනවා. එක මහන්න වගේ තමයි දෙකක් එකට සම්බන්ධ කරන්නේ. එතනින් මැරෙනකොටත් තවත් ලෝකයකට සම්බන්ධ කරනවා. අන්නේම සම්බන්ධ කරන නිසා එකට ලං කරන නිසා තණ්හාවට කියනවා සිබ්බනි කියලා. ඒ වගේම තණ්හාවේ හැම තැනම ගොතනවා. අර මකුලෝ දැල් ගොතන්න වගේ හැම තැනම ගොතා ගන්නවා. මනුෂ්‍ය ලෝකය සම්බන්ධ කරගෙන ගොතනවා. දේවලව සම්බන්ධ කරගෙන ගොතනවා. හතර පාය සම්බන්ධ කරගෙන ගොතනවා. බඹලව සම්බන්ධ කරගෙන ගොතනවා. මේ විදිහට හැම තැනම ගොතන නිසා එහෙමත් මේ තණ්හාවට තිබ්බනි කියලා කියනවා. මේ විදිහට සෝද සිබ්බනි මච්චගා ඔහු මේ සිබ්බනි කියන සංහාව ඔක්කොම ඉක්මවා ගියා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා කවුද මේ දෙවෙනි ගාථාවෙන් වදාළ කාමේසු බ්‍රහ්මචර්යවා වීතතන්නෝ සදාතතෝ සංඛාය නිබ්බුතෝ බික්ඛු තස්සනෝ සම්තිංජිතා කාමයන්හි ආදීනවේ දක්වලා බ්‍රහ්මචර්ය වාසයේ පුරලා සදාකල්ම සිහියෙන් යුක්තව තණ්හාව ප්‍රහීන කළ නුවණින් දැනගෙන කෙලෙස් නිවීමටපත් කර බුද්ධලයාට තමයි අර තස්සනෝ සම්ති ඉන්දිතා කියලා වදවට මෙයාට කම්පණයටපත් වීම සංහා ඉන්දිතාදී එන්නේ නැහැ. අන්න ඒ තනත්තා තමයි සෝධ නිතිබ්බනි මච්චකා. අන්නේ තනත්තා තමයි මේ ගෙසීම කරන, නැහීම කරන තණ්හාව ඉක්මවා යන එක ප්‍රහාණය මේ උදගාථා පදේන සෝභන්ත මබිඥාය කියලා වදානේ අර පුජ්‍යලයා රහතන් මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයට වාකා දෙකකින් පිළිතුරු අදාන මේ දේශනාව අවසානයේදී තිස්ස මෙත්තේය මානවකයා උතුම් වූ ධර්මාබෝධය ලබා ගත්තා. පින්වත්නි දැන්ගතින් සෑහෙන කාල වේලාවක් ගත වුණා. මේට වැඩි කරුණක යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමදෙනාම ඊතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිදු කර උදාර කුසල බලයෙන් හැමදෙනාටම ශාන්ත අමා මහ නිවන් දකින්නට හේතු වාසනාව වේවා කියන පතම තමයි